උපුට ගත්තේ අපි ඊයේ ඉස්සරහින් තියාගත්ත ඒ පරියාණි සූත්‍රේ ඒක පොත්පත් පෙරලා බලන අයට අංගුත්තර චතුක්ක නිපාතේ සඳහන් වෙනවා. ඉතින් ඒ සූත්‍ර වල සාමාන්‍යයෙන් ප්‍රධාන ධර්ම කරුණු හතරක් සරුවචනාංශي අපිට ඉදිරිපත් කරනවා. ඉතින් අනෝ බලනකොට ඒ සරුවචනාංශي ඉදිරිපත් කරපු කාරණාවක් සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් ඒ වෙලාවේ පරිශදේ හිටපු සමිතියේ හිටපු අනිකුත් ඇත්තන්ට මතක් කරලා කියනවා සර්වචන්නාංශයේ මේක ඒකාන්තේම පරිහානමේතං උත්තම් භගවතා මේක පිරිහීමක් බව කියලා තියෙනවා. මොකද්ද පිරිහීමක් බව කියලා තියෙන්නේ? යම් කෙනෙකුගේ ජීවන රටාව යම් කෙනෙකුගේ ආජීවය රාගබේ පුල්ලතන්න එnde ende ende ආසාවල් රාගයන් බැඳීම් වැඩි වෙන ආකාරයට වෙනවනම් අනිවාර්යෙන් පරිහානියක්. අපි ඒ ගැන ටිකක් අවස්ථාව හැටියට ඊයේ සාකච්ඡා කරා. ඒ වගේම දෝෂ වේපුල්ලතං. අපේ එන්නේ තරහා නුරුස්නා ගතිය ආශාවල් ආශාවන් නිසා ඇති වෙන නුරුස්නා ගති, තමන්ට තමන් දිස් දෙන ගති, අනුන්ට සාප කරන ගති, මේ ලෝකෙ මේට වැඩිය හොඳට කරන්න පුළුවන් නැද්ද මේ මිනිස්සු කරන දේ මේමයි කියලා අපි ළඟ එන්නේ එන්නේ එන්නේ දෝෂ ගති වැඩි වෙනවනම් ඒකත් සරුවචනාංශයේ දේශනා කරලා තියෙනවා නිට්ඨමේතං නිෂ්ඨ නිෂ්ඨ නිෂ්ඨාවටම ඒකාන්තේම පරියාණි ලක්ෂණ. ඊට පස්සේ මෝහමේතං. දැන් මෝහේ පුල්ලතං. එන්න එන්න එන්න එන්න Tamanට කරන දේ මොනවද දන්නෙත් නැහැ නිකන් ඩිමෙන්ෂියා හැදිලා වගේ අල්සයිමර් හැදිලා වගේ යන්නේ කොහෙද මල්ලේ පොල් අංජබජල් එහෙම එනවනම් එන්න එන්න ඉතින් ඒ අනිවාර්යයෙන්ම ඒක මෝහය එහෙම නැත්නම් මේ මේ කොස් ගහ මේ තෙල් ගහ කියලා අඳුරන්නේ නැත්නම් මේ මේ කාගෙන කාගෙන යන්නේ කොයි පැත්තටද කියලා දන්නේ නැත්නම් ඉතින් ඒක මෝහ වේපුල්ලත්වයට යටවෙනවා. ඉතින් ඒ වගේ වෙනවා නම් ඒක ඉතින් ඒකාන්තයෙන් පරිහාන ලක්ෂණයක් කියලා සරුවචාන්සිය දේශනා කරලා තියෙනවා. ඒ වගේම මේකෙන් ගැලවෝ මාර්ගයක් තියෙනවා. මොකද මේක තමයි ලෝකේ හැටි. මේක තමයි අපේ සම්පූර්ණ සංසාරය හැදිලා තියෙන රාගය වඩණ්ඩයි, ද්වේෂය වඩණ්ඩයි, මෝහය වඩණ්ඩයි. විශේෂයෙන්ම අවුරුදු 90 80 90 වයස කියන්නේ මෝහ මෝහ දශකය කියලා. උඩ බැල්ලෙන් අසුචි වැතිරීගෙන අංජබජල් කරගෙන ආවූ ගාගෙන ඉන්නවා. කරන්නේ මොකද්ද යන්නේ මොකද්ද? ඇටෙන්ඩන්ට් නැන්දම්මා කියලා කතා කරනවා. පුතාට බාප්පා කියලා කතා කරනවා. පිස්සු ලෝකයක් අද තියෙනවා. ඒක සාමාන්‍යයෙන් 55 පයින්කොට එන්න පටන් අර ගන්නවා. ඒ මොකද මේ අද කන බෙහෙත් ප්‍රමාණය හැටියට. ඒවයි සැලසුම් කරලා තියෙන්නේ මේ බෙහෙත ගැහුවොත් 55 දී අල්සයිමර්. මේ බෙහෙත ගැහුවොත් දරුවන්ට ඕටිසම්. මේ බෙහෙත ගැහුවොත් ඩිමෙන්ෂියා. ඉතින් සාමාන්‍ය එක නැතත් පිස්සු වෙන්න ගත කරන්නේ. මේකෙන් ගැලවුම් මාර්ගයක් බුදුරජාණන්සේ දේරුම් කළා තියෙනවා. ගම්බීරේසු කෝපනස ඨානාඨානේසු පඤ්ඤා චක්කුන් නර්ණමති. යම් කිසි කෙනෙක් මේ බව දැනගෙන මේ ගැඹුරු වූ ප්‍රඥා චක්ෂුෂය ඇති කර ගැනීමට හිත නමන්නේ නැත්තම් වේ රැලි කකා කකා යන හරක් එක්කම යන්නම් වාලේ යනවනම් ඒකත් පරිහානියම තමයි. ඉතින් යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් මේ එන පොට හරි නෑ මේක කේල් ගහ කාණ්ඩද ගන්නේ පොල් ගහ කාණ්ඩද යන්නේ කියලා තමයි අසුරු කරන්නේ නෑ යෝයි වටපිටින් නෑ ඔක්කොම අපාය සහායකනේ එක්කෙනෙක්වත් නෑ මිත්‍ර ප්‍රතිරූපකයෝ අපායේ සහායකයෝ පෙනී හිටින්නේ සුදු ඇඳගෙන සාන්ත දාන්ත තීන්තු කූඩු වගේ තමයි පේන්න තියෙන්නේ. අපි ඒගොල්ලත් එක්ක තමයි මේ උරෙන් උර ගහගෙන දිවෙන් දිව ගහගෙන ජීවත් වෙන්නේ. එකේ කොටුවක්වත් තාතපාතයක් නැහැ. <laughs> මම මේ කියනකොට අපේ නෑදෑයමට බනිනවා මොන වැරද්දක් කෙරුවටද මට අපිට බනින්නේ කියලා. දැන් හිතන්න යන්නත් තියෙන මට බයිත් බෑ. ඒ වුණාට කියවෙනවා අප්පා ඒක දෙකක් නැහැ. ඒකයි මේ නෑදෑයින් දෙමාපියන් ඇඬු ගතුලෙන් බලානින්ද ඇදී ගීගේ අතාරින්න කියලා තියෙන්නේ. ඒකයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ උඹ උඹේ අපට යමට ප්‍රේම කරනවා නම් තෝ කවදාවත් මගේ ගෝලයක් නෙවෙයි. හරිම භයානකයි. තමන්ගේ අම්මට අපටයි තාම ආදරය කරනවා නම් උඹ මගේ ගෝලයක් නෙවෙයි. ඵලයන් යන්නේ කියලා. බුදුරජාණන්සේ එච්චර සරට කියන්නේ මම දෙමාපියන් හැඬුව ගඳුලේ බලානින් දැද්දි පත්‍රය යවුනේ මං ගිහි අතහැරියයි කියලා කියනවා. ඉතින් ඔය කියනට අම්මලා කැමති නැහැ. මාත් හැබැයි අම්මලා තාත්තලා ඉඳ දරුවෙක් තමයි. ඉතින් එහෙව් එකේ මේ ගම්බීර ප්‍රඥා චක්ෂුෂය ඇති කරන ප්‍රමේයක් තියෙනවා. ඒකට හිත නම නැත්තම් අපි දන්නවනේ මේ ශාලාවේ ඉන්න කට්ටිය දන්නවා අපි නෑදෑයෝ මේවට ගන්න තියෙන අමාරුව. ඒක ඉතින් කියලා වැඩක් නැහැ. ඒගොල්ලෝ දන්නේ නැතුව නෙවෙයිනේ මේ රාග වේපුල්ල භාවය, දෝස මොහුපුල්ල වේපුල්ල භාවය, මෝ වේපුල්ල භාවයට යන්නේ කියන එක දන්නේ නැතුව නෙවෙයි. නමුත් අර ගැඹුරු ධර්මයන් කෙරේ හිතනමන ගතියක් නැහැ. ඉතින් මේක හතරවෙනි කාරණාවට දාලා තිනවා. අද අපි එක් කතා කරන්නේ අපි ඊයේ කතා කරපු ඒ රාග වේපුල්ලතාවයේ පස්සේ තියෙන දෝෂ වේපුල්ලතාවය ගැන කතා කරන්නයි දවස බලාපොරොත්තු වෙන්නේ. ඉතින් රාග වේපුල්ලතාවයේදී මතු කරගත්ත කරුණු වල හැටියට බලනකොට අපි ශිෂ්ටයි කියලා හිතලා ඉගෙන ගත්තයි කියලා හිතලා සමාජ මට්ටමින් ඉහළයි කියලා හිතලා හරි ගියයි ඉහළයි හිතලා කරගෙන ටිකේ කෙලවෙලා තමයි තියෙන්නේ. මේ එකකින්වත් කිසිසේත්ම සාතිකයක් දෙන්නේ නැහැ. මම කියන්නේ ඒක අනිවාර්යයෙන්ම මේ වර්ධිනවයි කියලා. ඒ කෙනෙකුට පුළුවන් නම් මේ ගැඹුරු ධර්මයට හිත යොදලා නැමියාවක් ගන්නේ කොච්චර උගත් උනත් කොච්චර හරිය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. යාර දැනගන්න පුළුවන්. ඊව පොඩ්ඩකට පැත්තකට දාලා ධර්මයේ දිහාවට යන්න. ඉතින් අන්න ඒකෙදී දෙන්නේක් නැහැ. ওই රාග වේපුල්ලත්තේට, දෝෂ වේපුල්ලත්තේට, මෝහ වේපුල්ලත්තේ සමූහයක් අත්‍යවශ්‍යයි. දෙන්නේක් හෝ ඊට වැඩි වෙන්න ඕනේ.